ස්වාමීන් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලස්ගමුව ශ්‍රී සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොට මුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධී අධ්‍යාපනපති පූජ්‍යපාද සූර්යගොඩ සිරි ධම්ම නායක ස්වාමීන් වහන්සේ ධර්මදේශ සංගතනිකායේ සීල සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සංබුද්දස්ස ඉමානි භගවතා ඉමානි කුසලානි සීලානි යාව දේව ඉමේ සංචතුං නං සතිපට්ඨානං භාවනාය උත්තානි භගවේ වාසනාවන්ත කාරුණික සුපින්වත්නි මාත්‍රකාව හැටියට ලැබී තිබෙන්නේ සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තයේ සීලාට්ඨිති වර්ගයේ සීල සූත්‍රය. සීල සූත්‍රය මාත්‍රකා කර ගනිමින් ධර්ම දේශනාව සිදු කිරීමට බලාපොරොත්තු වෙමි. සුපින්වත්නි අපේ ජීවිත ගමන සාර්ථක කර ගැනීම පිණිස ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මහෝපකාර වෙනවා. උන්වහන්සේ අපේ ජීවිතය මෙලව වශයෙන්ද පරලෝ වශයෙන්ද සාර්ථක කර ගැනීම පිණිස මේ ධර්ම දේශනාවන් අපට දායාද කර. සීලාට්ඨිත වර්ගයේ සීල සූත්‍රය සම්බන්ධ වන්නේ ආනන්ද හාමුදුරන් වහන්සේ සහ බද්ද තෙරුන් වහන්සේ මුල් කරගෙන එක්තරා කාලයක පැලදුප් නුවර කුක්කුටාරාමයේ ආනන්ද හාමුදුරුවෝයි බද්ද තෙරුන් වහන්සේ වැඩ සිටි. දවසක් දා බද්ද තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ ළඟට සවස් කාලේ විවේකීව වැඩ සිටින වේලාවක සම්මුඛ සාකච්ඡාවකට එකතු වුණා. එෙහිදී බද්ද තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේ සමග සතුටු සාමීචයේ යෙදුණා. පිළිසඳර කතා කළා. තොරතුරු විමසුවා. මේ සතුටු කතාවෙන් අනතුරුව භද්‍ර තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ආනන්ද හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ මේ කුසල් සිල් කුමක් පිණිස දේශනා කළාද කියලා. එතෙන්දී ආනන්ද හාමුදුරන් වහන්සේ පිළිතුරු දෙනවා බද්ද ආයස්මතනේ ඔබ වහන්සේ බොහොම ප්‍රඥාවන්තයි. හොඳ ප්‍රඥාවන්ත ප්‍රශ්නයක් තමයි නඟලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ මෙම කුසල් සෙල් කුමක් පිණිස දේශනා කළාද කියලා අපි විමසලා බලමු. පින්වතුනි මේ කුසල් සෙල් කියන්නේ කුමක්ද කියලා අපි පළමුවෙන්ම තේරුම් ගත යුතු වෙනවා. කුසල් කියන්නේ යහපත්. යහපත් සිල්. කුමන කාරණයක් සඳහා දේශනා කළාද? පින්වතුනි එදා ඉන්දියාවේ මේ සීලය කියන කාරණය විවිධ අය අනුගමනය කළා. එදා උත්තනමෙන්ද මේ සීලය නම් කරලා තියෙනවා. ඇතැම් අය එළුවන් හැසිරෙන විදියට හැසිරුණා. අජ සීල කියලා නම් කළා. ඇතැම් අය හරක් වගේ උලා කෑවා සතර පයින් ගමන් කළා බිම නිදාගත්තා ඒ ගෝසීල කියලා නම් කළා. ඒ වගේම ඇතැම් අය නැට්ට වනවන බිම නිදාගෙන ඇතැම් අය දැක්කාම ශබ්ද නගමින් කෑ ගහලා ඒ විදිහේ ඉරියව් පැවැත්වුවා. එය හැඳුන්වුවා කුක්කුර සීල කියලා. මේ විදිහට අජ සීල, ගෝ සීල, කුක්කුර සීල වශයෙන් මේ සීලයේ ප්‍රභේද තිබුණා වෘත වශයෙන් සමාදන් වුණා. ඒ සීලවලට එකතු වුණා ආර්ය සීල. ආර්යයන් වහන්සේලා විසින් පෙන්වා වදාළ අනුමත කොට වදාළ ආර්ය සීල. මේ ආර්ය සීල ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කළ දක්වලා තිබෙනවා චාරිත්‍ර සීල වාරිත්‍ර සීල සිරිත් විරිත් කල යුතු දේ සිරිත් වැළකිය යුතු දේ විරිත් මේ චාරිත්‍ර සහ වාරිත්‍ර සීලයද අපගේ ආධ්‍යාත්මය සුවපත් කර ගැනීම සඳහා හේතු වෙනවා මේ මා මාත්‍රිකා කළ සූත්‍රයේ සඳහන් වෙන සීලකිත වර්ගයේ සීල සූත්‍රයේ සඳහන් වෙන කුසල් සිල් නම් කවරේද? එහිදී පින්වතුනේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කළ දීලා තිබෙන්නේ චතුපාරිශුද්ධ සීලය. මේ චතුපාරිශුද්ධ සීලය කුමක් පිණිසද කියලා තමයි භද්‍ර තෙරුන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් විමසුවේ. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඒ වගේම ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, සත්‍ය sannisthita සීලය වශයෙන් ඒ චතු පාරිශුද්ධි සීලය නම් කරලා තියෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ පින්බතුනේ ශික්ෂාපද සම්බන්ධ සීලයක්. මේ සීලය ආරක්ෂා කරන භික්ෂුන් වහන්සේ සියලුම දුක්ඛයන්ගෙන් මුදවනවා. විනය ශික්ෂාපද සියල්ල ඊටා හොඳින් නිර්මලව ආරක්ෂා කිරීම ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. ඒසා මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය චතුපාරිශුද්ධ සීලේ පළමුවෙන්ම විස්තර වෙනවා දක්වනවා. දෙවනුව ඉන්ද්‍රිය සංවර සීලය. අපි හැමදෙනාගේම ඉන්ද්‍රියන් තිබෙනවා. මේ ඉන්ද්‍රියන්ට හසුවන අරමුණු තිබෙනවා. ඒ අරමුණු නිසා රාගාදී කෙලෙසුන් ඇති වෙනවා. එනිසා මේ ඉන්ද්‍රයන්ට හසුවන ගෝචරවන අරමුණු නිසා රාගාදී කෙලෙසුන් ඇති නොවීමට වග බලා ගැනීම තමයි ඉන්ද්‍රිය සංවර සීලෙන් බලාපොරොත්තු වන්. ගිහි හෝ වේවා, පැවිදි හෝ වේවා අපි දෙපක්ෂයටම මේ ඉන්ද්‍රිය සංවර සීලය වැදගත් වෙනවා අපේ ආධ්‍යාත්මය සුවපත් කර ගැනීම පිණිස. ඇසට අරමුණු වන, කනට අරමුණු වන, දිවට අරමුණු වන, නාසයට අරමුණු වන, ශරීරයට අරමුණු වන සිතට අරමුණු වෙන ධර්මතා තිබෙනවා. ඒ අරමුණු නිසා ඇතම් විට කෙලෙස් ඇති වෙනවා. රාගය ඇති වෙනවා, ද්වේෂය ඇති වෙනවා, මෝහය ඇති වෙනවා. මේ ක්ලේශ ධර්මයන් නිසා අපේ ආධ්‍යාත්මය අපිරිසුදු වෙනවා. ඒසා ඉන්ද්‍රිය සංවර සීලය අපිට අපේ ආධ්‍යාත්මය සුවපත් කර ගැනීමට සුපහන් කර ගැනීමට බොහොමත්ම වැදගත්. තුන්වෙනුව ආජීව පාරිශුද්ධ සීලය. දැහැමි බව ඇති කර ගැනීම ගිහි පැවිදි අප කාටත් අවශ්‍යයි. දිවි පැවැත්ම පිළිබඳව පිරිසිදු බව අපි ඇති කරගත යුතු වෙනවා. මිච්ඡා ආජීවයෙන් තොරව ජීවත් වීම තමයි ආජීව පාරිශුද්ධ සීලය. මේ දැහැමි දිවි පෙවැත්ම අපට ඇති කරගත යුතු හොඳ ප්‍රතිපදාවක්. හතර වෙනුව ප්‍රත්‍ය sannishrita සීලය. පැවිදි අපට තිබෙනවා ප්‍රත්‍ය හතරක්. ගිහි ඔබටත් තිබෙනවා ප්‍රත්‍ය හතරක්. මේ ප්‍රත්‍ය හතර චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ගිහි ඔබට ඇඳුම් පැළඳුම් ආහාර සෙනසුන් සෞඛ්‍ය මේ ප්‍රත්‍ය භාවිතා කරන විට ප්‍රයෝජනට ගන්න විට වික්ෂුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේ දේශනා කළා ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඔබ ඒ ප්‍රත්‍ය පරිභෝග කරන විට ඒ පිළිබඳව සිහිපත් කරන්න. පටිසංකා යෝනිසෝ චීවරං පටිසේවාම් යාවදේව සීතස්ස මේ විදියට ප්‍රත්‍යවේක්ෂා කරා. දානේ වළඳන විට, පෙඬ පාතේ වළඳන විට ප්‍රත්‍යවේක්ෂා කරා. මේ චේවරය මා පොරවන්නේ ලස්සන වීම සඳහා නොව. මේ ආහාරය මං වළඳන්නේ ශරීරය වඩා ගැනීමට නොව. මේ සෙනසුන් මා භාවිතා කරන්නේ සීතාදීන් ආරක්ෂා වීම පිණිස. මේ ගිලම්පස වළඳන්නේ සුවපත් භාවයේ පිණිස. මේ විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්නට බුදුරජාන් වහන්සේ නියම කළා. එනිසා පින්වතුනි ප්‍රත්‍යවේක්ෂාවෙන් පිරිසිදු කොට සිව්පසය ප්‍රයෝජනයකට ගත යුතු වෙනවා. ඉතින් ගිහි ඔබත් මේ ප්‍රත්‍ය පරිහරණය කරන විට මේ විදිහට කල්පනා කරනවා නම් එය ඔබගේ ආධ්‍යාත්මය සුවපත් කර ගැනීම සඳහා හේතු වෙනවා. යම්කිසි විදියකින් මේ විදියට ප්‍රතිවේක්ෂා නොකොට මේ ප්‍රත්‍ය පරිභෝග කරනවා නම් වැරදි ලෙස පරිභෝග කරනවා නම් ඊළඟ භවවල් වලදී අපට ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා පින්වතුනි ලෞතර බුදුරජාන් වහන්සේ දේශනා කළා මේ චතුපාරිශුද්ධ සීලය මැනවෙන්න ආරක්ෂා කරන්න. ගිහි ඔබ පන්සිල් ආරක්ෂා කරනවා, අටසිල් ආරක්ෂා කරනවා, ආජීව ආශ්‍රමක සීලය ආරක්ෂා කරනවා, දසසිල් ආරක්ෂා කරනවා. ඒ හැම වෙලාවකදීම ඒ සීලය ආරක්ෂා කළ යුත්තේ කෙසේද කියලා ධර්මයේ විස්තර කරනවා. කිකීව අණ්ඩං චමරීව වාලදින් පියංව පුත්තං ණයනම් ඔය එකක. තතේව සීලං අනුරක්ක මානකා සුපේසලා හෝත සදා සගාරව. පින්වතුනි හරියට කිරලා තමන්ගේ විත්‍ර රකින්න වගේ. ඒ වගේම සෙමරා වලිගය ආරක්ෂා කරගන්නවා වගේ. එකම දරුවෙක් ඉන්න අම්මා තමන්ගේ දරුවව රැක ගන්නවා වගේ. තනි ඇහැක් තිබෙන පුජ්‍යලයා ඒ ඇහැ ආරක්ෂා කර ගන්නවා වගේ තමන්ගේ සීලය ආරක්ෂා කළ යුතු බව ධර්මයේ සඳහන් වෙනවා. එසා බුදුරජාන් වහන්සේ මේ චතුපාරිශුද්ධ සීලය කුමක් සඳහාද කියලා දේශනා කළා. පින්වතුනි මේ සීලය උනත් දක්වලා තියෙනවා ප්‍රභේද හතරකින්. දැන් ඇතන් අය සීලය පිරිහෙන පැත්තට තමයි කටයුතු කරන්නේ. ඒ පිරිහෙන පැත්තට කටයුතු කරන එක්කෙනාගේ සීලය දක්වලා තිබෙන්නේ හාන භාගීය සීලය හැටියට. හාන භාගීය සීලය. එයා නිතරම පිරිහෙන පැත්තට තමයි කටයුතු කරන්නේ. සිල්වත් අය අසුරු කරන්නේ නැහැ. සිල්වතුන්ගේ දේශනාවලට සවන් දෙන්නේ නැහැ. සීලය දියුණු කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. තවත් කොටසක් ඉනවා ත්‍රිතිභාගය සීලය ආරක්ෂා කරන අය. තමන් තිබෙන විදිහට මේ සීලය පවත්වාගෙන යනවා. පිළිහෙන දෙන්නෙත් නැහැ, දියුණු කරගන්න උත්සාහ කරන්නේත් නැහැ. ඒ සීලය දක්වලා තිබෙන්නේ ත්‍රිතිභාග සීලය හැටියට. තව කොටසක් ඉන්නවා විශේෂ භාගයේ සීලය. ඒ අය තමන්ගේ සීලය දියුණු කරගන්න උත්සාහ කරනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. තමන්ට වඩා උසස් ගුණේ යුක්ත අය ඇසුරු කරනවා. මාර්ගඵල ලබා ගැනීමට ධ්‍යාන ලබා ගැනීමට උනන්දු වෙනවා. ඒත් අංග සීලය විශේෂ භාගීය සීලය හැටියට දක්වනවා. තව පිරිසක් ඉන්නවා නිබ්බේද භාගීය සීලවන්තය. ඒ අය නිවන් පිණසම තමන්ගේ සීලය යොමු කරගන්නවා. ඒ සාද මේ සීල සූත්‍රය මාතෘකා කරගෙන ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඔබද ඔබගේ සීලවන්ත බව විශේෂ භාගයේ සීලවන්ත ස්වභාවයට හරි නිබ්බේද භාගයේ සීලවන්ත භාවයට හෝ වේවා හරවා ගන්නට දියුණු කර ගන්නට උත්සාහ කළ යුතු වෙනවා. පින්වතුනි, ඒ අනුව මේ සීල සූත්‍රයේ සඳහන් වන කරුණු අනුව ආනන්ද තෙරුන් වහන්සේ බද්ද තෙරුන් වහන්සේට පැහැදිලි කරනවා භද්‍ර බුදුරජාණන් වහන්සේ මේ සීලය කුමක් සඳහාද දේශනා කළේ ඉමානි කුසලානි සීලානි යාවදේව ඉමේසං චතුන්නං සතිපට්ඨානං භාවනාය උත්තානි භගවතං ඇවැත්නි භද්‍රේණි යම් මේ කුසල් සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ නම් මේ කුසල් සිල් මේ සතර සතිපට්ඨානයන්ගේ දියුණුව පිණිසයි වැඩිම පිණිසයි. එතකොට මේ චතුපාරිසුද්ධි සීලය සතර සතිපට්ඨානය දියුණු කර ගැනීම පිණිසයි. එහෙමනම් ඊළඟට අපි බලමු පින්වතුනි මේ සූත්‍රයේ සඳහන් වන ආනන්ද හාමුදුරුව භද්‍ර තෙරුන් වහන්සේට විස්තර කර දුන්නු මේ සතර සතිපට්ඨානය කුමක්ද? එදා ලෝතුරා බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ සතර සතිපට්ඨානය පැහැදිලි කරනවා. කායානුපස්සනා සතිපට්ඨාන භාවනාව, වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාව, චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාව ධම්මානුපස්සනා සතිපට්ඨාන භාවනාව මේ සතර සතිපට්ඨානය වැඩිමින් ලැබෙන ප්‍රතිඵල කුමක්ද කියලා අපි දැනගත යුතු වෙනවා ධර්මයේ සඳහන් වෙනවා මග්ගෝ සත්තානං විසුද්ධිය මග්ගෝ සත්තානං විසුද්ධිය සත්වයන්ගේ පිරිසුදු බව පිණිස විසුද්ධිය පිණිස මේ ප්‍රතිපත්ති මාර්ගය තමයි සතර සතිපට්ඨානය කියන්නේ. මේ සතිපට්ඨාන යන්නේ අර්ථයක් තියෙනවා. කායानुපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන මේ සතර සිත පිහිටුවා ගැනීමට ස්ථානවන නිසා සතර සතිපට්ඨාන රමින් හඳුන්වනවා. තවත් විදියකින් එළඹ සිටි සිහිය ඇති බව යන අර්ථය මේ තුල ගැබ් වෙලා තියෙනවා. පින්වතුනි මේ සතර සතිපට්ඨානයක්ම අඩුත් නැතුව වැඩිත් නැතුව දේශනා කිරීමට හේතුුනේ ඇයි? චරිතානුව. මොකද අප අතර ඉන්නවා සමහර අය මද නුවණ තිබෙන අය ඉන්නවා. සමහර අය සියුම් නුවණ තියන අය ඉන්නවා. ඒ ඒ අයට අදාළ ආකාරයෙන් තමයි මේ සතර සතිපට්ඨානය දේශනා කළ තිබෙන්නේ. මද නුවණක් තිබෙන හැබැයි තෘෂ්ණාව ඇතිව කටයුතු කරන අයට ඕලාරික වූ මේ කායානුපස්සනා සතිපට්ඨානය විසුද්ධි මාර්ගයක් වෙනවා. මද නුවණ තිබෙන, ඒ වගේම ආශාව තිබෙන කෙනෙකුට තමන්ගේ සිත දියුණු කර ගැනීම පිණිස අවශ්‍ය කරන නැත්නම් විසුද්ධිය ලබා ගැනීම පිණිස හේතු වන භාවනාවක් තමයි කායානුපස්සනා සතිපට්ඨානය. ඒ වගේම සියුම් නුවණ තියන අය ඉන්නවා. ඒ වගේම ආශාව, තෘෂ්ණාව තිබෙන අය ඉන්නවා. ඒ අයට වේදනානුපස්සනාව පිරිසුදු බව පිණිස පවතිනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් ඉන්නවා මද නුවණ තිබෙනවා. ඒ වගේම දෘෂ්ටි චරිත තිබෙනවා. ඒ අයට මද වශයෙන් ප්‍රවේද තිබෙන චිත්තානුපස්සනාව විසුද්ධිය පිණිස පවතිනවා. තවත් කොටසක් ඉන්නවා සියුම් නුවණ තියෙනවා, දෘෂ්ටි චරිත තිබෙනවා. එබඳු අයට ධම්මානුපස්සනාව විසුද්ධිය පිණිස පවතිනවා. පින්වතුනි, ඔබ හැමදිනාටම මේ සතර සතිපට්ඨානය තම තමන්ගේ චිත්ත විසුද්ධිය පිණිස පවතිනවා. ඒ වගේම සමත විපස්සනා වශයෙන්ද මේ සතර සතිපට්ඨානය දක්වන්නට පුළුවනි. මද නුවණ තිබෙන සමත යානිකයාට පහසුවෙන්ම වටහා ගන්න පුළුවන් නිමිත්ත වූ කායානුපස්සනා සතිපට්ඨානය වැඩිම සුදුසුයි. ඒ වගේම සියුම් නුවණ තිබෙන සමත යානිකයාට සියුම් වූ වේදනානුපස්සනාව වැඩිමිට සුදුසුයි. මද නුවණ තියෙන විපස්සනා භාවනාවට යොමු වෙච්ච බොහෝ ප්‍රභේද නැති චිත්තානුපස්සනා වැඩිවීමට සුදුසුයි. ඒ වගේම සියුම් නුවණ තිබෙන විපස්සනා භාවනාවට යොමු වෙච්ච ධම්මානුපස්සනාව වැඩිවීමට සුදුසුයි. එනිසා පින්වතුනි එදා ආනන්ද හාමුදුරන් වහන්සේ භද්‍ර පෙරුන් වහන්සේට පැහැදිලි කරනවා මේ සතර සතිපට්ඨානය වැඩිවීමට චතුපාරිශුද්ධ සීලය හේතු වන බව. ඇතැම් අය සුභ සුඛ නিত্য ආත්ම වශයෙන් අපේ මේ ශාරීරයේ කොටස් පිළිබඳව සිහිපත් කරනවා. ඇතම් කෙනෙක් මේ ශරීරය සුබයි කියලා කල්පනා කරනවා. හොඳයි කියලා කල්පනා කරනවා. මේ අයගේ මේ වැරදි මතය මේ වැරදි අදහස නිවැරදි කිරීම පිණිස සතිපට්ඨානය බුදුහාමුදුරේ දේශනා කළා තියෙනවා. කය හොඳයි කියලා වැරදි මතයක පිහිටලා ඉන්න අයට ඒ වැරදි මතේ නැති කර ගැනීමට මේ කායානුපස්සනා සතිපට්ඨානය වැඩිම සුදුසුයි කියලා දේශනා කළා. ඇතැම් අය වේදනාව සුඛයයි කල්පනා කරනවා. එහෙම වැරදි අදහස් ගත්ත අයට එය නිවැරදි කර ගැනීම පිණිස වේදනානුපස්සනා සතිපට්ඨානය වැඩිම සුදුසුයි දේශනා කළා තියෙනවා. ඇතැම් අය මේ සිත නිට්යයයි ඉස්තිරයි කියලා කල්පනා කරනවා වැරදි විදිහට. අන්නේ වැරදි තීරණ ගත් අයට එය නිවැරදි කර ගැනීම පිණිස සිත නිට්ය නෑ ස්ථිර නැහැ කියන කාරණේ අවබෝධ කර ගැනීමට චිත්තානුපස්සනා සතිපට්ඨානය වැඩි යුතුයි. මමය මාගේ යන ආත්ම දුස්තිගත් අයත් ඉන්නවා. මේ මගේ ශරීරය, මේ මගේ නහය, මේ මගේ ඇඳුම, මේ මගේ ගෙය, මේ මගේ වාහනේ කියලා මමය මාගේ ගැන යන ආත්ම දුස්තිගත් අයගේ වැරදි මත නැති කර ගැනීමට ධම්මානුපස්සනා සතිපට්ඨානය වැඩේම සුදුසුයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළ බව ආනන්ද හාමුදුරුවෝ භද්‍ර තෙරුන් වහන්සේට දේශනා කළා. මේ සතර සතිපට්ඨානය වැඩිම සඳහා දියුණු කර ගැනීම සඳහා හේතු වන්නේ චතුපාරිශුද්ධි සීලය බව මේ සීල සූත්‍රයේදී ආනන්ද හාමුදුරුවෝ භද්‍ර තෙරුන් වහන්සේට පැහැදිලි කර දුන්නා. අවසානයේදී උන්වහන්සේ දේශනා කරනවා සත්වයන්ගේ විසුද්ධිය පිණිස පිරිසුදු බව පිණිස මේ සතර සතිපට්ඨානය හේතු වන බව. පිටුතුනේ මේ සතර සතිපට්ඨාන භාවනාව වැඩිම තුලින් අප තුල ඇතිවෙන ශෝක පරිදේව සිතින් බැහැර කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම දුක් දුම්නස් අපේ සිතින් බැහැර කරන්නට පුළුවන්කම ලැබෙනවා. අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමු කරවනවා. ඒ වගේම නිවන් අවබෝධ කර ගැනීමට මේ සතර සතිපට්ඨානය ප්‍රගුණ කළ යුතු වෙනවා. මේ සතර සතිපට්ඨානය උගන්වන්නේ පින්වතුනි බුද්ධ ශාසනය පමණයි. බුද්ධ ශාසනයේ පමණක් මේ සතර සතිපට්ඨානය උගන්වනවා අපේ නිවන් මඟ සඳහා. ඒ වගේම උදේකලාව ඉන්න කෙනෙකුට මේ සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්නට කියලා මේ සූත්‍ර දේශනාවේ ඇතුළත් කළ තිබෙනවා. පින්වතුනි මේ සතර සතිපට්ඨානය పూర్ව භාග මාර්ගය හැටියට දක්වලා තිබෙනවා. නිවන් ලබා ගැනීම පිණිස සෝවාන් ආදී මාර්ගඵල ලැබීමට පෙර පිරිය යුතු ප්‍රතිපත්ති මාර්ගය పూర్ව භාග මාර්ගය ඒ పూర్ව වාග මාර්ගය සතර සතිපට්ඨානය. මේ සතිපට්ඨාන මාර්ගය සෝවාන් ආදී මාර්ගඵල ලැබීම පිණිස එක විටම සිද්ධි පහළවන ලෝකෝත්තර මාර්ගයක් නොවේ. එය పూర్ව මාර්ගයක්. ඒ නිසා පින්වතුනි සතිපට්ඨාන භාවනා වඩන උත්තමේ කෙලස් තවන වීරිය ඇතිව ඒ වගේම හොඳ සිහියෙන් යුක්තව කාමච්ඡන්ද කියන දැඩි ලෝභය, ව්‍යාපාදය කියන දෝමනස්සය මැඩ පවත්වා ගැනීමට කල්පනා කළ යුතු වෙනවා. එහෙම කල්පනා කරමින් කායානුපස්සනාව දියුණු කරගත යුතු වෙනවා. ආනාපාන පබ්බ, ඉරියාපත පබ්බ, සම්පජඤ්ඤ පබ්බ, පටික්කුල මනසිකාර පබ්බ ධාතු මනසිකාරපබ්බ නව සීවිතික කියන මේ කායානුපස්සනාවේ ප්‍රභේද දැන කියා ගනිමින් අපි ඒ සතිපට්ඨානය ප්‍රගුණ කළ යුතු වෙනවා. මේ සතිපට්ඨානය වඩන්න පින්වතුනේ හැමතැනම බෑ. ඒ සඳහා බුදුරජාන් වහන්සේ අපට සෙනසුන් නියම කළා තිබෙනවා. ඒ සෙනසුන් තුනක් නම් කළා තියෙනවා. අරණ්‍ය, වෘක්ෂ මූල, ශුන්‍යාගාර. අරණ්‍ය හැටියට දැක්වේ ගමෙන් ඈත සැලෑවක මේ සතිපට්ඨාන භාවනා ප්‍රගුණ කිරීමට යා යුතු වෙනවා. ඒ වගේම ජනයාගෙන් වෙන්වෙච්ච උක්ෂ මූලයක් තෝරා ගත යුතු වෙනවා. ඈත පාළු ගයක් ජන ශූන්‍ය වෙච්ච පාළු ගයක් තෝරා ගත යුතු වෙනවා. මේ ශේෂාසන තුනෙන් දක්වන්නේ අපට අපිට තියෙන ඍතු කීපයක්. දිම්මහන ඍතුව තිබෙනවා හේමන්ත ඍතුව තියෙනවා, වස්සාන ඍතුව තිබෙනවා. මේ ඍතුන්ට ගැළපෙන ආකාරයට මේ සෙනසුන් තෝරා ගත යුතු වෙනවා. ගිම්මාන ඍතුවට ආරණ්‍ය සේනාසනය, හේමන්ත ඍතුවට උක්ෂ සේනාසනය, වස්සාන ඍතුවට ශූන්‍යාගාරය, ඒ වගේම සෙම් අධිකාය ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කළ යුතු වෙනවා සතර සතිපට්ඨානය වැඩි යුතු වෙනවා පිට අධිකාය උක්ෂ මූලිකව සතර සතිපට්ඨානෙ වැඩි යුතු වෙනවා. වාසය අධිකාය ශූන්‍යාගාරයකට ගිහිල්ලා සතර සතිපට්ඨානය ප්‍රගුණ කිරීමට යෝග්‍යයි කියලා දක්වලා තිනවා ධර්මයේ. ඒ සාපින්වතුනේ ආනාපාන සති භාවනාව පිරිසිදු සීලේ පිහිටලා ආරම්භ කළ යුතුයි. ඒ වගේම කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය සීලෙහි පිහිටලම දියුණු කළ යුතු වෙනවා. චතුපාරිශුද්ධ සීලය සතර සතිපට්ඨානය වැඩිවීමට හේතු වන බව එදා ආනන්ද හාමුදුරන් වහන්සේ විසින් භද්‍ර තෙරුන් වහන්සේට පැහැදිලි කරලා දුන්නා. නිසා බුදුරජාන් වහන්සේ කුමන කාරණයක් සඳහා මේ කුසල් සීලය දේශනා කළාද කියන ප්‍රශ්නයට ආනන්ද හාමුදුරුව සීල සූත්‍රයේ දුන් පිළිතුර තමයි චතුපාරිශුද්ධ සීලය සතර සතිපට්ඨානයේ වැඩිවීමට හේතු වෙනවයි කියන කාරණය තමයි උන්වහන්සේ පැහැදිලි කළේ. ඒ නිසා සුපින්වත්නි මේ ධර්ම ශ්‍රවණය කරන ඔබද සීලය සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානයේ දියුණු කිරීමට වැඩිවට උනන්දු විය යුතු වෙනවා. ධර්ම ශ්‍රවණය කිරීම තුළින් ඔබට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සියලු දෙනාටම යහපතක්ම සිද්ධ වේවා. අවසරයි දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛං තුමන් පරන්ති ධර්ම ශ්‍රවණය කළ මේ ධර්ම දේශනාවන් වලට දායකත්වය ලබා දෙන ඒ සියලුම දායක දායිකාවන්ටත් ඒ ඇත්තන්ගේ නමින් මිය පරලොව ගිය සිල්ම ඥාති මිත්‍රාදීන්ටත් සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් ජන්මදිනයන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරන සැමටත් තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා හැමතෙම දෙව් මිනිස් සැප කෙලවර උතුම් වූ අමා මහ නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු ධර්මානුශාසනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ රත්බලාන ශ්‍රී රත්නාරාමේ බුර්ලස්ගමුව ශ්‍රී සෝනුත්තර විහාරය යන උබේ විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංගනායක සත් ධර්මකීර්ති ශ්‍රී ධම්මසිද්ධී අධ්‍යාපනපති පූජ්‍යපාද සූර්යගුණ සිරි ධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී සුවය තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියා අපේ සාදුකාරය පවත්වා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු